පස්යාල බුර්තවල ධර්මචක්‍රාරාමාධිපති එල්ලත්තල මීබිටිය විද්‍යාලයේ විදුහල්පති ශාස්ත්‍රපති රාජකීය පඬිතුක පූජ්‍යපාද හාපටිගම විජිත මෙතුම් වූ ධම්සභා මණ්ඩපයට වැඩම කොට බදාළ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 චත්තාරිමානි භික්ඛවේ භයානි කතමානි චත්තාරි අත්තානුවාද භයං පරානුවාද භයං දණ්ඩ භයං දුග්ගති භයං තේ ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද මේ ධර්ම දේශනාවේ මාතෘකාව තමයි අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේන භය කියන සූත්‍රය. භය මාර්ගයට ඇති භය සූත්‍රය. භය කියන එක තේරෙනවා බිය. බයෙන් මිදෙන්න තමයි අපි හැම කෙනෙක්ම කල්පනා කරන්නේ. බිය නැති වෙත්වා බියටපත් වෙලා ඉන්න සත්වයෝ බියෙන් මිදේවා. අපේ ප්‍රාර්ථනාව ඒකයි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ භය සූත්‍රයේදී භය හතරක් ගැන දේශනා කරනවා. භය හතරක් බුදුහාමුදුරෝ දේශනා කරනවා චත්තාරිමානි භික්කවේ භයාන්. මහණෙනි, බේතීන් හතරක් තියෙනවා. භය හතරක් තියෙනවා. සතර භය ආත්මානුවාද භය පරානුවාද භය දණ්ඩ භය දුර්ගති භය කියලා හතරක් තියෙනවා අත්තානුවාද භයං පරානුවාද භයං දණ්ඩ භයං දුග්ගති භයං එතකොට මේ මෙතනදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කතමංච භික්කවේ අත්තානුවාද භයං මහණෙනි මොකද්ද මේ ආත්මානුවාද භය කියලා කියන්නේ ආත්මානුවාද ආත්ම ඒ කියන්නේ තමා පිළිබඳව කල්පනා කරලා බිය ඇති කරගන්න ඉද භික්කවේ ඒකච්චෝ ඉතිපටි සංචික්කති. මහණෙනි මේ ලෝකේ ඇතැම් කෙනෙක් මෙහෙම කල්පනා කරනවා කොහොමද අහං චේව කෝපන කායේන දුච්චරිතං චරේයං වාචාය දුච්චරිතං චරේයං මනසා දුච්චරිතං චරේයං මම කයින් සිතින් කයින් වචනෙන් දුස්චරිතය දෙනවා නම් ඒක මගේ සීලයට හොඳ නෑ ඒක මට හොඳ දෙයක් නෙමෙයි මං වාගේ කෙනෙකුට ඒක මට සීලයෙන් උපවාද සීලේ අපවාද ඒක වෙන්න පුළුවන් නිසා ඒක මට ගැළපෙන්නේ නැහැ. Taman ගැන හිතලා ඒක ආත්මානුවාද භයට පත් වෙනවා කියලා කියන්නේ ඒකයි Taman Tamanගේ සිතින් කයෙන් වචනෙන් කියන මේ තිදොරින් යම්කිසි දෙයක් වැරදි සහගත දෙයක් පාපයක් සිද්ධ කරන්න කල්පනා කරන්නේ ඒක තමන් ගැන හිතලා කරන දෙයක්. එන්නත් මේ කාරණාව හරි වැදගත් කාරණාවක්. මොකද කෙනෙක් සමහර වෙලාවට තමන්ගේ චරිතය සකස් කරගන්නකොට ඒ පුද්ගලයාට තමන්ගේ තමන්ටම තමන් දොස් නගා ගන්න පුළුවන් මානසික පසුබිමක් ඇති කරගත්තහම මේ මේක කරපුවාම හොඳ නැහැ කියලා තමන්ටම තමන් බැන ගන්නවා දොස් කියා ගන්නවා එතකොට එයා වැරදි වැඩ කරන්නේ ඒකට අත්පානුවාද භය කියලා කියන්නේ. තමන් තමන් හෘදය සාක්ෂියෙන් අහම් මුළු ලෝකේම රවට්ටන්න පුළුවන්. මුළු ලෝකයාම රවට්ටන්න පුළුවන් තමන්ට තමන් රවට්ටන්න බැහැ. එනිසා තමන්ගේ දොස් දකින්න තමන්ට පුළුවන් වෙන්න ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරන්නේ අත්තානුවාද භය කියලා. එතකොට තමන්ට තමන්ගේ දොස් දැකලා පින්වත්නි මේ පුජ්‍යලයා මොකද කරන්නේ? සෝ අත්තානුවාද භයස්ස බේතෝ ආත්මානුවාද භයෙන් බයටපත් වෙච්ච මේ කෙනා කාය දුච්චරිතං පහාය කාය සුචරිතං භාවේති කාය දුස්චරිතයෙන් ඈත් වෙලා ඒව දුරලලා අයින් වෙලා ඉවෙන් කාය සුචරිතං භාවේති කාය සුචරිතය දෙනවා. දැන් අපි කියන ප්‍රාණඝාත, අදත්තා දාන, කාම විත්‍යාචාර කියන්නේ මේවා මේ කයින් කරන වැරදි. ඒකට මේවා කරන්නේ නැහැ. එහෙනම් කාය දුච්චරිතං පහාය කාය දුෂ්චරිතෙන් ඈත් වෙලා කාය සුචරිතං භාගේති. සුචරිතය දෙනවා. වචී දුච්චරිතං පහාය වචී සුචරිතං භාගේති. වචනයෙන් කෙරෙන වැරදි තියෙනවා ඒවෙන් දුර වෙනවා. මුසාවාද, පිසුනා වාචා පරසාවාච සම්පප්පලාප. එතකොට මේවෙන් දුරු වෙලා සිචරිතය වඩනවා. කාය වචී සිචරිතය. මනෝ දුච්චරිතම් පහය මනෝ සුචරිතම් භාවේති. අවිච්ඡා ව්‍යාපාද මිච්ඡා දිට්ඨිය කියන මේවෙන් ඈත් වෙලා මනෝ සුචරිතයේ යෙදෙනවා. විසම ලෝභය නේ අවිද්‍යා කියන විසම ලෝභය. ව්‍යාපාද අනිත් අය නසන්න නැතිකරන්න ඒ වෛරී සාගත ප්‍රබල සිතුවිලි නැති දෙන්නම් දුන්නාම විපාක නැහැ දාන විපාක නැහැ සීල විපාක නැහැ කර්මඵල විශ්වාස නැති කර්ම කර්මඵල විශ්වාසයක් නැති මිත්‍යා දෘෂ්ටි මේ මිත්‍යා දෘෂ්ටියේ ඉන්නවනම් ඒකෙන් ඈත් වෙලා ඒක නැති වෙන දුෂ්චරිත අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි මේ වෙන්නේ ඈත් වෙන්න ඕනේ එහෙනම් මොකද්ද මනෝ සුචරිතම් භාවේති? සුචරිතයේ යෙදෙනවා. සුද්ධං අත්තානම් පරිහරති. ඉදං උච්චති බික්කවේ අත්තානුවාද භයං. සුද්ධ වූ ආත්මයක් පරිහරණය කරන හැම කෙනෙක් පින්වත්නි. මේක තමයි ආත්මානුවාද භය කියලා තථාගත බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ ආත්මානුවාද භය. අත්තානුවාද භය. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කතමංච භික්කවේ පරානුවාද භයං මහණෙනි මොකද්ද මේ පරානුවාද භය කියලා කියන්නේ පින්වත්නි පරානුවාද භය කියලා කියන්නේ අනුන් දොස් කියයි අපවාද කරයි උපහාස කරයි කියලා ඇති වෙන බය දැන් මුලින් සඳහන් කළේ Tamanට තමම දොස් නගා ගන්න එකනේ ඒව දැකලා එතකොට ඒකෙන් වැරදි වැඩ වලින් ඈත් වෙනවා ඕක තමයි සබ්බපාපස්ස අකරණං. ඔය වැරදි වැඩ වලින් ඈත් වුණා කුසලස්ස උපසම්පදා. හොඳ වැඩ කරන. එතකොට පාපයෙන් වළකින්න පුළුවන් අත්තානුවාද භය නිසා. කුසලස්ස උපසම්පදා ඇති කරගන්න පුළුවන් අත්තානුවාද භය නිසා. ඒ වගේම තමයි මෙතන පරානුවාද භයන් අනුන් දොස් කියනවා. අනුන් දොස් කියන නිසා ඒ නිසා හිතේ බීතියක් ඇති කරගන්නවා බයක් ඇති කරගන මොකද හිතින් කයෙන් වචනයෙන් තිදොරින් ප්‍රාණඝාත අදත්තාදාන කාම මිත්‍යාචාර මුසාවාද තිසුනා වාච පරුසා වාච සම්පප්පලාප අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි කියන මේ දේවල් මේවෙන් ඈත් වෙනවා. ඈත් වෙන්නේ ඔය වචී කාය දුස්චරිතයෙන්, වචී දුස්චරිතයෙන්, මනෝ දුස්චරිතයෙන් ඈත් වෙන්නේ. මේ වැරදි වැඩ වලින් ඈත් වෙන්නේ. අනේ මම මේවා කළොත් මට සමාජයෙන් නැත්තෝ මට ගර්හා කරන්න පුළුවන්. මාව සමාජයෙන් කොන් කරන්න පුළුවන්. මට දොස් කියයි. මගේ මට අගුණ කියයි. ආන් ඒවට බයෙන් පින්වත් කෙනෙක් වැරදි වැඩ කරන්නේ නැහැ. ඒ කෙනා කාය දුච්චරිතම් පහාය කාය සුචරිතම් භාවේති. කාය දුස්චරිතයෙන් ඈත් වෙලා සුචරිතයේ යෙදෙනවා. සුචරිතයේ යෙදෙනවා. පින්නතුනි ඒක තමයි පරානුවාද භය කියලා කියන්නේ. දැන් අපි මේ සමාජ ජීවත් වෙනකොට අනිත් අය දොස් කිය විඤ්ඤෝ ගරහිතා නුවණ ඇති අය දොස් කියයි කියලා හැම දෙයක්ම මේ හිතට එන එන දේවල් ඒවා අපි කරන්න යන සිරිතක් නෑ. ඒ පරානුවාද බය තියෙන්න ඕන. සමාජයට යහපත සරසන පුද්ගලයෙක් නිර්මාණය කරන්න අර ඔය කිව්ව පරානුවාද බය හේතු වෙනවා. මොකද එයා සමාජය ගැන හිතන එක තමයි එතනදි සිද්ධ වෙන්නේ ඇත්තටම. ඒ අනිත් අය සමාජයේ ඉන්න අය දොස් කියයි කියලා Tamanට හිතෙනවා නම් Taman සමාජය ගැන යම්කිසි අවධානයකින් ඉන්න බවනේ පේන්නේ. කෙනේ සමහර අය හිතනවානේ අපිට මොකද ඕන එකක් කියපු දෙන් මගේ වැඩ මම එහෙම කරනවා ඒවා හොඳ වැඩ වෙන්නත් පුළුවන් නරක වෙන්න වෙන්නත් පුළුවන් ඕන එකක් කාටවත් ඇති වැඩේ මොකද්ද ඈ කියලා එහෙම කල්පනා කරනවා නෑ නෑ සමාජය ගැන අපිට හැමතිස්සෙම හිතන්න වෙනවා අපි සමාජගත පුද්ගලයෙක් හුදකලා පුද්ගලයෝ තනිව ජීවත් වීමේ එහෙම හැකියාවක් නෑ සමාජය හා බද්ධ වෙලා ඉන්නේ අපි හැමෝම එකිනෙකාට බද්ධයි එකිනෙකාට උපකාරයි ඒ නිසා Tamanට ඕන ඕන විදිහට එහෙම ජීවත් වෙන්නත් බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කළේ ඇතැම් පුද්ගලයන් පරානුවාද භය නිසා කාය දුච්චරිතම් පහාය පරානුවාද භයස්ස බිහිතෝ කාය දුච්චරිතම් පහාය කාය සුචරිතම් භාවි කාය දුස්චරිතයෙන් ඈත් වෙලා සුචරිතයේ දෙනවා වචී මනෝ ඒ අංශ දෙකත් ඒ විදිහටයි. ඒක තමයි එහෙනම් පරානුවාද භය කියලා කියන්නේ ඒ බය ඇති කරගන්න. ඒක හොඳා. අත්තානුවාද භය ඇති කරගන්න ඒකත් හොඳයි. මොකද මේ හැමදේම හොඳා කියලා කිව්වේ මම අත්තානුවාද භය ඇති කරගත්තාම සබ්බ පාපස්ස අකරණම් පාපයෙන් ඈත් වෙනවා කුසලස්ස උපසම්පදා හොඳ වැඩ කරනවා. පරානුවාද භය ඇති කරගත්ත කෙනත් එහෙමයි. සබ්බ පාපස්සා කරනම් වැරදි වැඩ වලින් එරත් වෙනවා කුසලස්ස උපසම්පදා හොඳ වැඩ කරනවා. අත්තානුවාද පරානුවාද භය මේ දෙකෙන් සිද්ධ වෙන්නේ එහෙනම් වැරදි වැඩ වලින් ඈත් කිරීම සුගතියේ යෙදවීම හොඳ වැඩ කිරීම තුන්වෙනි බය තමයි දණ්ඩ බය දණ්ඩ කියන්නේ දඬුවම් වලට ඇති බය මම මෙහෙම කළොත් මට මේ විදිහේ දඬුවම් කරાવી කියලා බයටපත් වෙලා වැරදි වෙන්න නොකර ඉන්න ඕනෝකයි. දඬ බය කියන්නේ. සමාජය විනයගරුක සමාජයක් කරන්නත් පින්වත්නි මේ දඬුවම් ඕනේ. දඬුවම් ඕනේ කියනවා නම් ඒක මං හිතන්නේ ඒ සමාජයේ දඬුවම් අවශ්‍යයි හැබැයි සදාකාලිකවම දඬුවම් අවශ්‍ය නැහැ. දඬුවම් තිබිච්චහම පුජ්‍යලේ චර්යාවන් වෙනස් කරගන්න පුළුවන්. ඒක කාලාන්තරයක් යනකොට පුජ්‍යලයන්ට චරිතායනය වෙනවා. ඔවුන්ට අනන්‍ය ලක්ෂණයක් බවට පත් වෙනවා. ඒකට ඒ කරාට අවශ්‍ය නැහැ දඬුවම්. නමුත් දඬුවම් තිබිය යුතුයි. මොකද දඬුවම නිසා අපි මේ දඬුවම් වලට යටත් වෙන්න සිද්ධ වෙනවා කියලා හිතලා සමාජයට අහිතකර දේවල් කරන එකකින් ඈත් වෙනවා. දැන් අපි දන්නවා යම් යම් නීති රීති අවශ්‍ය අවස්ථාවල නීති රීති පිළිබඳව උපදෙස් දුන්නාම ඉතින් සමහරට නීති ගරුක භාවය බොහෝ දෙනෙක් තුල ඇතන් අවස්ථාවලදී අපිට පේන්නේ නැහැ. දැන් අපි දඬුවම දඬුවම නිසා සමහර දැන් දඬුවමට බයයි. දැන් රජවරුන්ගේ කාලේ දැන් මේ සූත්‍රේ නම් තියෙනවා ඒ දඬුවම් දෙතිස් වද වලට බයෙන් වැඩ කරන්නේ නැහැ. දඬුවම් වලට බයයි. දැන් බුදුහාඳුරන්ගේ කාලෙත් සිංහල රජදරුවන්ගේ කාලවලත් ওই දෙතිස් වද පිළිබඳව සඳහන් වෙනවා. මේ අංගුත්තර නිකායේ භය වර්ගයේ මේ සඳහන් කරන බය සූත්‍රයේ පින්වත්නි ඒ දඬුවම් ගණනාවක් සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි කියමුකෝ බුදුහාරු දේශනා කරනවා අයි දෙබුක්කවේ ඒකච්චෝ පස්සති චෝරං ආගුචාරින් රාජානෝ ගහෙත්වා විවිධා කම්මකරණ මහණෙනි දඬ බය කියලා කියන්නේ යම් මේ ලෝකයේ ඇතම් කෙනෙක් අපරාධ කාරී හොරෙක් දැකලා ඒක රාජපුරුෂය රජදරුවෝ ඒ හොරාව අරන් ගිහිලා විවිධ අනේක විද කම්කටොළු කරනවා කරදර කරනවා කසවලින් ගහනවා හසෙන් ගහනවා තල්නවා කසේ කියලා එකක් තියෙනවා. ඒකෙන් ගහනවා. ගේ වලිනුත් ගහනවා. ඒ වගේම දඬු මුගුරු වලිනුත් ගහනවා. කෙනෙක්ගේ අත එක අතක් කපන්නත් පුළුවන්. ත්‍රිවිධ දඬුවම් ඔය. සමහර වෙලාවට අත් දෙකම කපන්නත් පුළුවන්. සමහරට එක පාදයක් කපන්න පුළුවන්. අත්පා දෙකම කපන්නත් පුළුවන්. ඒ වගේම කනත් කපන්න පුළුවන්, නාසයත් කපන්න පුළුවන් සමහර වෙලාවට. කරාශය කියන මේ දෙකමත් කපන්න පුළුවන්. පින්වත්නි මේව භය මේ සඳහන් කළේ මේ මේ මේ මේවට බය වෙනවා. මේව අහපුවාම බය වෙනවා. අතක් කපනවා කියවම බය වෙන්නේ නැද්ද? ඒ වගේම කනක් කපනවා කියවම බය වෙන්නේ නැද්ද? නහය කපලා දානවා කියවම බය වෙන්නේ නැද්ද? එතකොට සමහර වෙලාවට අපි දන්නවා උල තියනවා, හිස ගසා දානවා, බෙල්ල කපනවා කියලා කියන්නේ. මේ වගේ වද 32ක් පිළිබඳව මේ සූත්‍රයේ කියවෙනවා සමහර ඒ වචන ඒවා සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද සමහර ඒවා අපට තේරෙන්නේ නැහැ. එක එක විවිධාකාර වද ඒවා. සුනකයා ලව්ව කවෝල මරනවා පින්නතුනි. උලයින් දොල මරනවා. දැන් මහා භයානක බල්ලෝ ගොඩකට ගිහින් මිනිස්සු අතහැරියා බල්ලු ටික එක්ක වෙලා මේ මිනිසයා ඉතින් හපලා කාලා ඉතින් මේ මිනිසයා එක්කම මැරෙනවා. එතකොට මෙන්න මේ බය ගැන දැනගෙන මම මේ දේවල් කළොත් මේ කියන දඬුවම් වලට මට යටත් වෙන්න සිද්ධ වෙනවා කියලා එහෙම හිතලා ඔන්න මේවෙන් ඈත් වෙනවා. ඒකයි දඬ බය කියලා කියන්නේ. දඬුවම් තියෙන්න ඕනේ කිව්වේ ඒකයි. දැන් කෙනෙක් කියනෝනේ දඬුවම් අවශ්‍ය නැහැ කියලා. නමුත් මේ ලෝකෙ බැලුවොත් එහෙම දඬුවම් නැති නැත්තම් තමයි එතන මහා අසිරිය. දඬුවම් නැති කරන්න පුළුවන් දඬුවම් තිබුණොත් විතරයි. මොකද දණ්ඩ බය ඇති වුණොත් එහෙම සමාජයකට රටකට දණ්ඩ බය ඇති වුණා කියමුකෝ. දැන් අපි ගම්මුකෝ පංච දුස්චරිතය යෙදෙන්නේ නැහැ. මොන මොකක් නිසාද දණ්ඩ බය නිසා. දඬුවමට ඇති බිය නිසා. එතකොට ඒ දඬුවමට ඇති බිය නිසා පංච දුස්චරිතයෙන් ඈත් වෙච්චාම ඒ පුද්ගලයන්ට ලැබෙන්නේ මොකද්ද? පින්වත්නි අනිවාර්යෙන් ඒ ඒ අය සීලයක පිහිටනවා. ඒකයි වෙන්නේ. දැන් අත්තානුවාද භය නිසා සීලයකනේ පිහිටන්නේ. ඒ වගේම දැන් ඒ තුලින් දැන් අත්තානුවාද බය මෙනෙහි කරන කෙනාට ඇති වෙන්නේ ලැජ්ජාව ආධ්‍යාත්මික ලැජ්ජාවක් ඇති වෙන්නේ. ඒ ලැජ්ජාව නිසා තුන් දොරින්ම සංවර වෙනවා. දැන් පරානුවාද භය කියන කෙනා ඇති කෙනා පින්නතුනි ඒ පරානුවාද භය, දණ්ඩ භය මේවා නිසා මේ අය ඔක්කොම සංවරේ පිහිටන්නේ. කොටින්ම කියනවා නම් චතුපාරිශුද්ධ සීලේ පිහිටන්. ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍යසන්නිශ්චිත සීලය කියන මේ චතුපාරිශුද්ධ සීලය තුල තමයි පිහිටන්නේ. එතකොට දැන් මේ චතුපාරිශුද්ධ සීලේ පිහිටලා එයා විදර්ශනා වඩලා රහත් වෙනවා. නැත්තම් අග්‍රඵලයේ පිහිටනවා. ඒකයි දැන් මේ අත්තානුවාද, පරානුවාද, දණ්ඩ බය මේ තුලින් ඇති වෙන්නේ. අනිවාර්යෙන් සීල ප්‍රතිපදාවක පිහිටනවා. ඒ තුලින් ශික්ෂණය ඇති කරගෙන විදර්ශනා වඩලා සෝවාන් ආදී මාර්ගඵල ලැබෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ දුක්ගති භය දුක්ගති භය කියලා කියන්නේ මේ මේ දේවල් කරපුවාම දුගතිය උපදී කියලා. එතන ඇති වෙන්නේ පින්නතුනි ආධ්‍යාත්මික ලැජ්ජාව. දුගති බය මෙනෙහි කරන කෙනාට ආධ්‍යාත්මික ලැජ්ජාවක් ඇති වෙනවා. ඒ මේ දේවල් කරපුවාම දුගතිය ගිහිල්ලා මේ මේ විදිහට මහා භයානක වූ දුක් විඳින්න සිද්ධ වෙනවා කියලා. දැන් බුදු දේශනාවේ සඳහන් වෙනවා කතමංච භික්කවේ දුක්ඛති භයං මහණේ දුක්ඛති භය කියන්නේ මොකද්ද? දුර්ගති භය. මේ ලෝ ඇතම් කෙනෙක් කල්පනා කරන්නේ මේ විදිහට. කාය දුච්චරිතස්සකෝ පාපකෝ විපාකෝ අபிසම්පරායන් වචේ දුච්චරිතස්ස පාපකෝ විපාකෝ අபிසම්පරායන් මනෝ දුච්චරිතස්ස පාපකෝ විපාකෝ අபிසම්පරායන් අபிසම්පරායන් අහංචේව කෝපන කායේන දුච්චරිතං චරෙය්‍යං වාචාය දුච්චරිතං චරෙය්‍යං මනසා දුච්චරිතං චරෙය්‍යං කිංචතං සාහං නකායස්ස භේදා පරම්මරණ අපායන් දුග්ගතින් විපාතං නිදියං උපපජ්ජයන්ති මම මේ මේ විදිහට කයින් නරක දේවල් කළොත් ලාමක දේවල් කළොත් වචනේනුත් එහෙමයි සිතනුත් එහෙමයි මම මැරිලා ගිහිල්ලා සැප නැති නපුරු ගති ඇති සැප නැති නපුරු ගති ඇති මහා දුක් ඇති නිරේ වැටෙන්නේ නිරේ උපදින්නේ ඔන්න බය ඇති වෙනවා මේ අම්මෝ මං මේ වපාය උපදී කියලා ඒ බය ඇති වෙච්චාම එයා මොකද කරන්නේ ඊට පස්සේ එයා කරන්නේ මොකක්වත් නෙමෙයි සුචරිතයේ දෙන්නේ කාය සුචරිතයේ දෙන්නේ එතකොට එයා දන්නවා කාය සුචරිතයේ දුනහම ලැබෙන්නේ සැප දේවල්. දුෂ්චරිත යෙදිච්චාම ලැබෙන්නේ දුක් සහගත දේවල්. ඒ නිසා සැප සහගත දේවල් ලබා ගන්න කවුරුත් කැමති. ඒ නිසා මේ දුර්ගති භය පින්වත්නි අපි දන්නවා මේ දුර්ගති භය ඇති කරගත්තොත් ඒක ඊටාම වටිනවා මොකද අර බය සියල්ල වගේම මෙතනත් අපේ ඊළඟ භවය තීර තීන්දු තීරණය වෙන්නේ අර කිව්ව දුච්චරිත සුචරිත කියන මේ දෙක උඩ දුස්චරිතය දෙනවා නම් වැඩි ඉඩක් තියෙන්නේ වැඩිපුර පාර විවෘත වෙන්නේ ප්‍රකට වෙපෙන්නේ නිර්යාදී තැන් සුචරිතයේ දෙන අයට වැඩිපුර ප්‍රකටව පේන්නේ එහෙනම් සුභවාදී ස්ථාන. එනිසා සුභවාදී ස්ථානයක උපදින්න නැත්නම් කරදර ජරමර හිරිහැර දුක් නැති තැනක දුක් නැත්තේ නෑ කොතන දුකක් තමයි නමුත් බහුලව බහුල වශයෙන් අර නරක තිරිසන් പ്രേත අසුර ආදී මේ ස්ථානවල උපදින්නේ නැති වෙන తත්වය සකස් කර ගැනීම තමයි එහෙනම් වැදගත් ඒකට ඒ දුර්ගති පිළිබඳව නැත්නම් නිර්යාදී ස්ථාන පිළිබඳව දැනගෙන බය ඇති කරගන්න ඒකට සංසාර බය ඇති කරගන්න අනේ මටත් මෙහෙමනේ කවදා හරි කියනවා. ඒක තමන්ට තමන්ගේ ජීවිතේට ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා හේතු වෙනවා. එනිසා පින්නතුනි අපි දන්නවා දැන් ප්‍රාණඝාත කරන කෙනෙක්. දැන් බුදුහාරෝ දේශනා කරන ප්‍රාණඝාත කරන කෙනා ඒ ප්‍රාණඝාතය නිසා නිරයන් වා තිරච්ඡාන යෝනින් වා ප්‍රතිවිසයන් වා නිරය තිරිසන් ලෝකේ പ്രේත ලෝකවල උපදිනවයි කියන්නේ. ඒක ධර්මයේ තුල සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ පංච දුස්චරිතය කරනවා කියලා කියන්නේ පින්වතුනේ අනිවාර්යෙන් අපායට පාර කපා ගන්නවා කියන එකමයි. ආයේ දෙකක් නෑ සුචරිතයේ යෙදෙනවා කියලා කියන්නේ. දෙව්ලොවට පාර හදා ගන්නවා කියන එකයි. එනිසා පංච දුස්චරිතයෙන් ඈත් වෙලා සුචරිතයේ යෙදෙන්න හැමතිස්සෙම කල්පනා කරන්න ඕන. නැත්තම් අර මේ මේ දුර්ගති බය ඇති නොවුනොත් එහෙම ඒක මහා බරපතල තත්ත්වයක් වෙනවා. දුර්ගති බය ඇති කරගන්නම වටිනවා. මොකද නැත්තම් මේ පුජ්‍යලියෝ දැන් අපි දන්නවා අද සමහර ජීවත් වෙන ක්‍රමය බලපුවාම මේ කිසිම ඒ අයට තමයි කියන්නේ ආගමක් දහමක් නැහැ මුන්ට කියලා කියන්නේ. නමුත් ඒ බය ඇති කරගන්න ඕනේ මේ දුර්ගති බය ඇති දුක්ගති බය ඇති කරගන්න මෙහෙම තැන් තියෙනවා එතකොට මේ විදිහට වුණොත් අපිට මේ දේවල් වෙන්නේ එතකොට මහා කරදරයක වැටෙනවා එහෙම වෙච්චාම දැන් කල්පනා කරනවානේ අනේ මට මේ විදිහට අපාය උපදින්න උනොත් එහෙම මොකද වෙන්නේ එහෙම කල්පනා කළා ටිකක් එයා හිතනවා එහෙනම් මේ මේ වෑන් ටිකක් ඈත් වෙලා මේ නරක වැඩ වලින් ඈත් වෙලා හොඳ වැඩ කරන්න ඕනේ කියලා ටිකක් කල්පනාවක් කොහොම සංඥාවක් ඇති කරගන්නවා. ඒක හරි වැදගත්. ඒක පාරටම මේ පාපකාරී අයට බැරි වෙන්න පුළුවන්. නමුත් පින්වත්නි උත්සාහය වීරිය උනන්දුව තියෙනවා නම් පුළුවන්කම තියෙනවා. දැන් බුදුහාමුදුරෝ දේශනා කරනවා දැන් ඔය වගේ තැන් කීපයක් සතුවේ භික්කවේ ධම්මේ සමන්නාගතෝ යථාභතං නික්ඛිත්තෝ ඒවන් නිරේ. දැන් මේ මහණෙනි කාරණා හතරකින් යුක්ත පුජ්‍යලයා ගිහිල්ලා තිබ්බ ගාවිනේදී උපදිනා. දැන් කව කොහොම කෙනෙක්ද? කෝදගරු. හෝති. න සද්ධම්මගරු. කෝදගරුකයි නමුත් සද්ධම්මගරුක නැහැ. ක්‍රෝධගරුක පුජ්‍යලයා ධර්මයේ තුල ධර්මයක් ඔහු තුල නැහැ. ධර්මයට ගරු කරන්නේ. ඉතින් එහෙම කෙනා කොහෙද උපදින්නේ? යථාබසන්නික්කිත්වෝ එවන් නිරය. එහෙනම් බය ඇති කරගන්න. අනිවාර්යයෙන්ම නිරේ උපදිනවා. ඒ වගේම මක්ඛගරුව හෝ තින සද්ධම්මගරුව ගුණමකු බව මහ ලෝකෝට අරගත්ත කෙනා තුල සද්ධර්මයේ නෑ සද්ධර්මයේ ගරු කරන්නේ සද්ධර්මයට සැලකිල්ලක් නෑ. ලාභගරුව හෝ තින සද්ධම්මගරුව ලාභ ලෝභ පිළිබඳව විතරයි සද්ධර්මයේ කෙරෙහි ගරුත්වයක් නෑ. ලාභ සත්කාර පිළිබඳව. සත්කාරගරු ලාභ කියනකොට සත්කාර කියන වචනේත් එනවා. ඒ සත්කාරයට ගරු කරනවා නමුත් සද්ධර්මයට ගරු කරන්නේ හැම කෙනා අනිවාර්යයෙන්ම ගෙහින් තිබවාගේ. නිරේ උත්පත්ති ලැබනවා ධර්මයේ සඳහන් වෙනවා. එනිසා පින්වත්නි මේ ඒ සඳහා ඒ දැන් මේවා තිබුණොත්නේ මෙහෙම වෙන්නේ කියලා බය ඇති කරගන්නවා. චතෝහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ යථාගතං නික්කිතෝ ඒවන් නිරේ. නිරූපදින් තා පිළිහ පුද්ගලයන් පිළිබඳව කියනවා කවුද? පානාතිපාති හෝති. ප්‍රාණඝාත කරන කෙනා නිරූපදිනවා. ආය ඕක මේ හාරන්න අවසන්ද පෙරන්න හරන්න දෙයක් නැහැ. අදින්නාදායි හෝති. හොරකම් කරන කෙනා කාමයේසු මිච්ඡාචාරී. කාමයේ වර්ධව හැසිරෙන කෙනා මුසාවාදී. බොරු කියන කෙනා. එයා එහෙනම් දුගතිය නිර්යාදී තැන්වල උත්පත්ති ලබන්නේ. මුසාවාදී හෝති බොරු කියන කෙනා. පිසුනා වාචෝ හෝති. දැන් මේ සමහරු කොච්චරනම් බොරු කියනවද? ඒ වගේම පිසුනා වාචෝ කේලම් කියනවද? ඒ අය කොහෙද උපදින්නේ නිරේ? පරුසා වාචෝ හෝති. කුම්හරප කියනවද? පරුස වචන කියන්නේ ඒ අත්ව නිරේ උපදින්නේ. සම්පප්පලාපී හෝති. වැඩ කරන්නේ නැති මෙලොවටත් පරලොවටත් දෙලොවටම වැඩ ඇති වචන පාවිච්චි කරනවා. ඒ ඔක්කොම එහෙනම් කොහෙද උපදින්නේ? යථාභතං නික්කිතෝ එවන් නිරේ. නිරේ උපදීන්නේ. එතකොට මේක තේරුම් අරගත්තේ නැත්නම් මේ ගමන යන්න පුළුවන් කමක් නැත්තේ නෑ. පින්වත්නි ඒකයි බුදුහාමුදුරුවෝ මෙතන දුර්ගති භය ඒ ඒවා පිළිබඳව බිය ඇති කරගන්න කියලා අපිට දේශනා කරන්නේ. එතකොට මේ බීතියටපත් වෙන කෙනා කල්පනේ මේවැ ස්වභාවය දැනගත්තාම දැන් අර නිර්යාදී තැන්වල අපි දන්නවා නොයේක නිර්ය ස්වභාවයන්. ওই මහා යමපල්ලෝ දඬුවම් දෙන බොහෝ දෙනෙක් කල්පනා කරන එහෙම ඒවා නෑ කියලා නෑ අපිට හැඩ පේන්නේ නැති දේවල් පින්නතුනි මේ ලෝකේ අසංකේයී අප්‍රමේය ගන්න. අපට පේන්න තියෙන බොහොම ස්වල්පයක් විතරයි බොහොම චුට්ටයි. නොපෙන්වන දේවල් වැඩි. මේ නොපෙන්වන දේවල් වැඩි නිසා අපිට පේන්නේ නැහැ කියලා හැට පේන්නේ නැහැ මම දැක්කේ නැහැ කියලා එහෙම අපිට විශ්වාස නොකර ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ නිර්ය පිළිබඳව ඉගෙන ගන්න එක හරි වටිනවා මට හිතෙනවා. ඒ තුලින් සමාජයේ වැඩි දෙනෙක් ඉගෙනගෙන මේවා ස්වභාවයන් දැනගත්තොත් දැන් ඔය ජාතක කතා හැම තියෙනවා තියෙන ඒවා ගැන සඳහන් වෙලා තියෙනවා නිමි ජාතක ආදී. එතකොට මේ ඒ අපාය පිළිබඳව විස්තර නරක තිරිසන් പ്രേත අසුර ඒ වගේම 100 ගණනක් 108ක් කේම නිරයන් පිළිබඳව ඒවා ගැන අවබෝධයක් ඇති කරගන්න ඕනේ අහවල් නිරය උපදින්නේ මෙහෙම මෙහෙම කරන අය අහවල් තැන උපදින්නේ මෙහෙම මෙහෙම කරන අය මේවා ගැන අවබෝධයක් ඇත්ත වශයෙන්ම තියෙනවා නම් බොහෝ දෙනෙක් ඒ දුර්ගති භය නිසාම යහපතේ පිහිටෙනවා හොඳ වැඩ කරන්න කල්පනා කරනවා. ඉතින් ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙන්නේ පින්වත්නි පුද්ගලය මොන ක්‍රමයකින් හරි ඔය අත්තානුවාද භය පරානුවාද භය දුග්ගති භය දණ්ඩ භය දුග්ගති භය කියන මේ භය වලින් මේ අය හොඳ තැනකට ගන්න හැම තිස්සෙම බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ. මේ බිය නිසාවත් මේ මේ සසර දිගට ගමන් කරන්න හේතු වෙන වැරදි වලින් ඈත් වෙලා ඒව සසරට බැඳ තබන දේවල්නේ. ඒවෙන් ඈත් වෙලා මේ පුද්ගල යම් හොඳ තැනකට ගන්න පුළුවන් කියන හැඟීම බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒ නිසා උන්වහන්සේ විවිධ ක්‍රම ඔස්සේ කල්පනා කරලා උන්වහන්සේ දේශනා කරනවා මේ විදිහට මේ විදිහට වැඩ කරන්න කියලා. එහෙම අය තමයි දැන් ඔය අත්තානුවාද බය තියන අය, පරානුවාද බය තියන අය, දඬුවමට බිය අය, ඒ බය තියන අය, දුර්ගති බිය තියන අය හැමතිස්සෙම කතා කටයුතු කරන්නේ අත්හිත පුද්ගලයෙක් හැටියට තමන්ට හිතවත් ඒ වගේම පරහිත පුද්ගලයෙක් හැටියට කටයුතු කරන්න. තමන්ටත් අනුන්ටත් දෙගොල්ලටම හිතසුව පිණිස පවතින පුද්ගලයෙක් හැටියට කටයුතු කරනවා. එතකොට මේ අර බයටපත් වෙච්ච කෙනාගේ චරිතයේ තියෙන වෙනස්කම්. එයා තමන්ගේ ජීවිතේ තමන්ට යහපත පිණිස අනුන්ට සමාජයට යහපත පිණිසත් හැමතිස්සෙම කායික වාචික මානසික තත්වයන් යොදවන්නේ මේ දෙගොල්ලන්ටම සමා සමස්තයටම ප්‍රයෝජනවත් වෙන විදිහට කරදර වෙන විදිහට නෙවෙයි. එනිසා එයා සමාජ ජීවත් වෙනකොට අනිවාර්යයෙන්ම මනා සිහියකින් කටයුතු කරන්න කල්පනා කරනවා. මනා සිහියෙන් ජීවත් වෙනවා. හැම තිස්සෙම සිහි කල්පනාවෙන් කටයුතු කරන්නේ තමන්ගේ කායික වාචසික ආදී මේ තිදොරින් මොන යම් හෝ වැරද්දක් සිදු වෙයිද කියලා. බලන්න එතන කොච්චර වැදගත්කමක් තියෙනවද? මනස සිහිනුවන පිහිටුවා ගැනීම. එනිසා ඒ සිහිනුවනින් කටයුතු කරන කෙනෙකුට කවදාක්වත් පින්වත්නි හරදර හිරිහැර වලට මුණ පාන්න සිද්ධ වෙන්නේ නැහැ. මොකද නිතරම අවදීන් ජීවත් වෙන්නේ. ඒ අය සමාජයට සත්පුරුෂයන් හැටියට කටයුතු කරන්නේ. සමාජයට හිතවත් පුද්ගලයෙක් හැටියට කටයුතු කරන්නේ. බුද්ධ ශ්‍රාවකෙක් හැටියට කටයුතු කරන්න. තෙරුවන් සරණ ගිය කෙනෙක් හැටියට කටයුතු කරන්න. තෙරුවන් සරණ යනව අනිවාර්යයෙන්. එහෙම කෙනා. අත්තානුවාද භය, පරානුවාද භය, දණ්ඩ භය, දුක්ගති භය කියන මේ භයටපත් වෙච්ච කෙනා මේ වෙන භීතියට සංසාරේ සසර ජීවිතය පිළිබඳව භීතියටපත් වෙච්ච කෙනා අනිවාර්යයෙන්ම සෝචරිතය වඩන්න කල්පනා කරනවා කියන එක තථාගත ධර්මයේ තුලම ගන්නනවා. බුදුරජාණන් වහන්සේ ගැන කල්පනා කරනවා. ධර්මයේ පිළිබඳව කල්පනා කරනවා. සංඝයා පිළිබඳව කල්පනා කරනවා. මෙලෝ පරලොව පිළිබඳව කල්පනා කරනවා. කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරනවා. සද්ධර්ම ශ්‍රවණය කරනවා. මනස සිහිය පිහිටුවාගෙන කටයුතු කරනවා. බලාපොරොත්තු වෙන්නේ පුද්ගල චර්යාවේ බඳු තත්වයකට පත් කරගන්න. එනිසා ඒ පුද්ගල චර්යාවන් සකස් කරගෙන මේ දේශනා කරපු ධර්මකාරණා සිහිය පිහිටුවාගෙන කටයුතු කරන්න හැම කෙනෙක්ම අදිෂ්ඨාන කරගනිත්වා කියන මේ ප්‍රාර්ථනාව ඇති කරගෙන මේ වෙලාවේ මේ දේශනාව හමාර කරනවා මෙලවත් පරලොවත් කියන දෙලොවම ජය ගන්නට අදිෂ්ඨාන කරගනිත්වා කියන මේ ප්‍රාර්ථනාවත් ඇති කරගන්න හැමදෙනාටම මේ සද්ධර්ම දේශනාව උපනිශ්‍රේ වේවා නිවන් පිණසම පාරමී ධර්මයක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් හැම දිනාටම අමා මහ නිවන් සම්පත් ලැබේවා සාදු සාදු සාදු එතුම් වූ ධර්ම දේශනා පවත්වා වදාළ පස්යාල බුරුතවල ධර්මචක්‍රාරාමාධිපති එල්ලක්කල මීබිටිය විද්‍යාලයේ විදුහල්පති ශාස්ත්‍රපති රාජකීය පඬිතුක පූජ්‍යපාද හාපටිගම විජිත